රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසෙත් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය නිසා බොහෝ දහම් කාරණා පිළිබඳව දැනුවත් වන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. ඔබෙත් මගේත් පින නිසාම. ඉතින් දහම් කාරණා පිළිබඳව දැනුවත් වීම වගේම ඒවා ජීවිතයට බද්ධ කරගනිමින් අභිවෘද්ධිය සකස් කරගන්නේ කොහොමද කියලා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඉතින් අද දවසෙත් උන්වහන්සේ විමසලා බොහෝ දහම් කාරණා වටහා ගන්න දැනගන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහායි අපි සූදානම් වන්නේ. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි ලොකු ස්වාමින් වහන්සේ පළමු කොට වන්දනා කරගනිමු. ඒත් එක්කම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය මා ඔබට සිහිපත් කරන්නම්. ගෞතම බුදුසසුනේ පිහිට ලබන පින්වත් ශ්‍රාවිකාවක් විසින් තමයි සදැහැති දායකත්වය දරන ලබන්නේ. ඒ සදැහැති දායකත්වය අපි තමයි සිතින් සිහිපත් කරගනිමු. ඒ සමගම අද දවසේත් අපට කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පාදාභිවන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි අපි ගියවර ඔබ වහන්සේ අපට කියලා දුන්න භාග්‍යවතුන් වහන්සේ සංඝයා නිර්පීම පිළිබඳව අවස්ථා විස්තර වශයෙන් සඳහන් කරන්න තේදුනේ අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි දැන් කාලයක ඉඳලා මිලිඳු රාජ ප්‍රශ්නේ ඒ දහම් කාරණා ශ්‍රවණය කරන්ට අපිට අවස්ථාව ලැබුණා භාග්‍ය ලැබුණා. එතකොට මහත්තයා මේ ධර්මයේ ඉගෙන ගන්නද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයේ ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබුණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. එහෙමයි මොකද අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ උගන්වනකොට අපිට කියලා දුන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට පහදලා දුන්නා මා ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයෙන් පිළිසරණක් ලැබීම පිණිසයි. එහෙමයි ධර්මයේ තියෙනවා අඩුපාඩු ආඩු ඒවා වැඩි කරන වැඩි ඒවා අඩු කරන කතාවලට මිනිස් වෙනවනේ. ඒ පිණිස නෙවෙයි පිළිසරණක් සොයාගෙනයි මා ධර්මීතාවේ. පිළිසරණක් හොයාගෙන. ඉතින් මේ පිළිසරණක් හොයාන හොයාගන්නවා කියන අදහසින් තමයි අපිට ධර්මී කියන්නේ. ඒ නිසා අපිට තර්ක විතර්ක වාද විවාද බුද්ධ ශාසනය පිළිබඳව අපිට ඇති උන්නේ නැහැ. මම ඒක කියන්න හේතුව මම දැක්කා මේ මිනිඳු රාජ ප්‍රශ්නය අවස්ථා කිහිපයකම සංස්කරණය වෙලා ඒ මිනිඳු රාජ ප්‍රශ්නේ සිංහලෙන් සමාජගත වෙලා තියෙනවා. මහත්ය මම දැක්කා මේ සමහර මේ සංස්කරණවල ඒ ඒ විද්වත් මණ්ඩලයේ මිලිඳු රාජ ප්‍රශ්නය සම්බන්ධයෙන් විස්තර කරද්දී නාගසේන මහරහතන් වහන්සේටත් වැරදිලා කියලා මේ කරුණ දක්වනවා. ඒතර මට පුදුම හිතුණා දැක්කද දැනුම විසින් ඒ අර ප්‍රඥාව ප්‍රඥාව යටවලා තමන්ගේ දැනුම නැමැති මාන්නේ උඩට ආපු හැටි. ඉතින් මට ඒ වෙලාවේ ලොකු සතුටක් ඇති වුණා මේ අනේ අපිට පිළිසරණක් ලබන්න. ශ්‍රද්ධාව පිණිසම අපිට මේ ධර්ම ඉගෙන ගන්න, ඒ වගේම නුවණ පිණිස ධර්ම ඉගෙන ගන්න, පුරුදු කිරීම පිණිස, ශාසනය හඳුනා ගැනීම පිණිස ධර්ම ඉගෙන ගන්න ලැබුණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසානේ කියලා. ස්වාමීනි බොහෝ අවස්ථාවලදී දැනුම් කාරණා අර නුවණ යට කරන ස්වභාවය අපි මාන්නයටපත් කරන මේ ස්වභාවය ගොඩාක් ඉගෙනගෙන වැඩි වුණාට පස්සේ මහත්තයා ওই ප්‍රශ්නේ එනවා. එහෙමයි. ඉගෙනගෙන වැඩි වුණාට පස්සේ දැන් ওই සමහර බයෝ කරන ළමයි ඉන්නවා මේ ඒ ලෙවල් ඉන්නේ දොස්තර වගේ. මැක්ස් කරන ළමයි ඉන්නවා මේ ඉන්නේ මේ ඉංජිනේරු වගේ. මේ තවම විභාගේ. අරක ඔළුවට ගන්නවා වැඩි. ඊට පස්සේ දැන් ਵਿਚාරය කරන්න වගේ ගත්තට පස්සේ හැම දෙයක්ම ਵਿਚාරේ. ඊළඟට දැන් මට මොන ගිහිල්ලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයේ තියෙන දේවල් ਵਿਚාරය කරන අයත් එක්ක අපි සාමාන්‍ය කතා කරමු. ඒක තමයි අපි කතා කරන ඒ කාලේ මෙහෙමයි සිද්ධ වෙලා තියෙනවනේ කියලා. එහෙමයි ස්වාමීනි ඒ කාලේ ಭಾರತೀಯ සමාජයේ වය ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්‍ර කියලා මෙහෙමයි කියලා අනේ පටන් ගන්නවා ලෙක්චර් එකක් මම නම් හිමීට අයින් ගහිනා හා එහෙමද කියලා මම හිමීට බූත් පැටිය වගේ අයින් ගහිනවා මං නම් යන්නේ ওই කතාවලට මේ ඔක්කොම උනේ තමන්ගේ දැනුම දැනුම දැනුම නොවෙනස්. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤන්ති. මම මගේ දැනුමමයි හරි කියන තැනට ආවට පස්සේ. ඒ නිසා මේ අපි ඒ කාරණා ගැන ටිකක් බලන්න ඕන. ඉතින් මමයි පසුබිම කිව්වේ. ඉතින් මිලිඳු රජුරෝ කියන්නේ ඉන්දියාවේ හිටපු ධර්මාශෝක රජුරන්ගෙන් පස්සේ පහළ වුණ මහා අධිරාජ්‍යය. එහෙමයි. ධර්මාශෝක රජුරන්ගෙන් පස්සේ මේ ලෝකෙම සොලෝපු රජවරු විදිහට ඉන්දියාවේ රජවරු තුන්දෙනෙක් ගැන වගේ විස්තර තියෙනවා. කනිෂ්ක රජුරෝ ඊළඟට මිලින්ද රජු. මිලින්ද රජුරෝ හැබැයි ඉන්දියාවට ආවේ ග්‍රීකයේ ඉඳලා. එතකොට ඒ ආක්‍රමණික රජෙක් විදිහට ආවේ. ඒ කියන්නේ ඉන්දියාව යටපත් කරපු රජ කෙනෙක් විදිහට ඒ પરම්පරාවෙන් තමයි ආවේ. නමුත් රහතුන් ඇසුරු කරන් ලැබුණා ඥානය ගොඩාක් ප්‍රඥාවන්ත වුණා. ඒ නිසා ධර්මයේ ඉගෙන ගත්තා, ධර්මයේ මතක තියාගත්තා. ඊළඟට ඔහු යටපත් කරන්න බෑ කාටවත්. තේජස පැතිරුවා. නමුත් නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච නිසා ඒ තෙදවත් රජා මේ විදිහට ධර්මය විමසලා ධර්මයේ ශාසනය කෙරේ මනාව පැහැදිලා පස්සේ කාලේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ රජුරු වහන කාරණා හරි බුදුමයි. දැන් අපි ගියපාර සංඝයා බුදුරජාණන් වහන්සේ සංඝයා ප්‍රණාමය කළා. බැහැරේ කළා. කලේ ඇයි හේතුව ඒ චාතුම සූත්‍රය ඇසුරින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල කරන්නේ හේතුව සහිතයි අන් අයට ධර්මාභෝධයේ පිණිස උපකාරයක් වෙන විදිහටයි කියලා හේතු සහිතව මැත්තර මේ චාතුම සූත්‍රයෙන් පස්සේ මේ සංඝයා ආපහු ගෙන්නලා ධර්මයේ දේශනා කරද්දී ධර්ම අවබෝධයට ඒ සංඝයාපත් වුණා. ඉතින් ඒ කාරණා කතා කළේ අද අදත් අපූර්ව කාරණාවක්. සමහර අයගේ හිතවල ඇති කියන්නේ නැති වුණාට. අදත් අපූර්ව කාරණාවක්. මේ තමයි මහත්තයන් මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ අපේ මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයිනේ. ඒ වුණාට ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි කියලා ප්‍රකටයිනේ. ඒ වගේම ප්‍රකට කාරණාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ සොරුන් විසින් පහර දීලා හිස කුඩු වෙලා පොඩි පට්ටම් වෙලා මස් නහර අබෑට ගානට මේ පොඩි කළා ඊට පස්සේ තමයි පිරිනොම් පෑවේ කියලා. එහෙමයි ස්වාමී. එතකොට ස්වාමීනි මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි නම් ඔය Tamanට ආපු කරදරේ ඇයි වළක්වා ගන්න බැරි වුනේ? එහෙයි. ඊට පස්සේ ඒක හරිනම් තමන්ගේ කරදරෙන් බේරෙන්න අනිතක ඉරිදියක් තමන්ට තියෙනවා නම් තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. එහෙම තියෙනවා නම් ඒක Tamanට පිළිසරණ වුනේ නැත්නම් සතුරාගේ කරදරේ එනකොට එතකොට එහෙනම් ඊරිදිමතුන් අතර අග්‍රයයි කියන කතාව බොරු වෙන්න ඕන. ඊරිදිමතුන් අතර අග්‍රයයි කියන කතාව හරිනම් උන්වහන්සේ බැට කාලා පිරිනවම් පෑවා කියන එක බොරු වෙන්න ඕන. මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා පැමිණුණා. ඒ නිසා නාගසේනයන් වහන්සේ දැන් මේක විස්තර කරලා දෙන්න කාලයයි කියලා. අවසරයි ස්වාමීනි සමහර වෙලාවට මේ සමාජය වුණත් එහෙම හිතන අවස්ථාවක්. හිතෙන්න පුළුවන්. හිතන්නේ දැයි එහෙම මේවා කළේ කියලා. දැන් අපිට නම් ඒවා අහනකොට මහත්ය මෙහෙමයි. දැන් සමහර මේ මේ ගොඩාක් ප්‍රශ්නවලදී අපිට හිතෙන්නේ දැන් මේ වගේ දේවල් සසරේ ස්වභාවය කියලා. එහෙමයි. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත ධර්මී ඉගෙන ගත්ත පිළිසරණක් හොයාගන්නේ. වාද විවාද තර්ක පිණිස නොවන නිසා මේ වගේ දේවල් ගැන අහනකොට අපිට අනේ මෙහෙම සංසාරයක් කියන තැනට තමයි කරුණු හිතෙන්නේ. ඉතින් නමුත් සියලු දෙනා හැම ධර්ම ඉගෙන ගන්න නැහැ නිසා තර්ක විතර්ක එනවා. එහෙමයි ස්වාමී. ස්වාමීන් එවැනි සංසිද්ධි වලට මුහුණ දෙනකොට අපි එදිනදා ජීවිතයේදී උනත් මේ සසරේ ස්වභාවය කියලා දරාගෙන මේ විදිහට කල්පනා කරේ. එහෙම කල්පනා කරාට පස්සේ අර වාද මාවතේ යන්නේ නැතුව අපේ හිත එක තැනක සංසිඳෙනවා. එහෙමයි. වටිනවා ඉතින්. නමුත් මේවා ඉගෙනගෙන තියෙන්න ඕන මහන්සයා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණනි 이르දිමත් භික්ෂුන් අතර මොග්ගල්ලාණන් වහන්සේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම සොරුන් විසින් පහර කාලා පිරිනිවන් පෑවා කියන එකත් සිද්ධ වෙච්ච දෙයක්. ඒතර කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ දැන් ඔබ වහන්සේ පිළිගත්තනේ ඔක. 이르දි විෂයත් කර්ම විපාක විෂයත් කියන දෙකම අචින්තිය දෙයක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ හිතන්න එපා හිතුවොත් හිත මේ උම්මත්තක වෙනවා. හිත පිස්සු හැදෙනවා කියලා ඒ විෂය ගැන හිතාගෙන ගියොත් උමතු වෙනවා. දැන් අපි ආර්ය සත්‍ය විමසන් විමසන් සසර දුකෙන් නිදහස් වෙනවානේ. ඒ වගේම මේ කාරණා හතර විමසුවොත් හිත උමතු වෙනවා කියලා කාරණා හතරක් වදාළා. ස්වාමීන් කවරක ඒ තමයි බුද්ධානම් බුද්ධ විෂයෝ කියන්නේ බුදුවරුන්ගේ ඒ තියෙන බුද්ධ විෂය බුද්ධ විෂයද බුදු ගුණ හිතන එක නෙමෙයි බුදුවරුන්ගේ බුද්ධ විශේෂ හිතන්න ගියොත් එහෙම සාමාන්‍ය මනසකින් ඔහු උමතු වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් යමක මහා ප්‍රාතිහාරීම කෙනෙක් අහලා තියෙනවා නම් හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ 이르දි විශේෂම. එතකොට මීට කලින් මතකද අපිට හම්බ වුණා මේ ඒ කාරණාව තිබ්බේ සබ්බඤ්‍යුත ਸਰවඥතා ඥානය පිළිබඳව ප්‍රශ්නයකදී අවසරයි. ඔව් අපිට තිබුණා මේ පසේ බුදුරජාණන් වහන්සේ ගේ චිත්ත විභාගය හරියට උදේ හවස නිතර Taman ගැලෙන පෑම් පහසු වෙන දොලක් වගේ කියනවා. ඉතින් ඕන වෙලාවක රැයක් දවලක බහින්න පුළුවන් කියනවා. ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේම චිත්ත විභාගය මේ විදිහට දන්නවා කියනවා. නමුත් දොල පාරකට එහෙම බහින කෙනා කවදාවත් සාගරයට බහින්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි කියනවා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නමුත් සාගරයක් තරම් චිත්ත විභාගේ පරතරයට පැමිණි බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ વિશે හිතන්නේ නැහැ කියනවා පසේ බුදු කෙනෙක් අපිට එහෙම එකක් හම්බ වුණා. හම්බුණා. එතකොට බුද්ධ විෂය කියන්නේ අචින්තයයි. ඊළඟට තියෙනවා 이르දි විෂය අචින්තයයි. 이르දිමතුන්ගේ 이르දි විෂය. ඒකට මම උපමාවක් කියන්නම්. අවශ්‍යයි සර්. ඒ තමයි දැන් 이르දියක් අපි කියමුකෝ මෙන්න මෙහෙම එකක්. ඕන්න අබෑටයක ඇතුළට කෙනෙකුට 이르දිමතෙකුට රින් ගන්න පුළුවන්. මම කලින් කියලා තියෙනවද නැහැ. අවශ්‍යයි. එතකොට ඒ 이르දිමත් කෙනා අබෑටේ ඇතුළට අබෑටේ ප්‍රමාණයට ශාරීරිය පුංචි කරගන්නෙත් නැහැ. එහෙමයි. ඊළඟට අබෑටේ ශාරීරිය ප්‍රමාණයට ලොකු කරගන්නෙත් නැහැ. ඒ වුණාට අබෑටේ ඇතුළට යනවා. දැන් මහත හිතන්න පුළුවන්ද? කොහොමද ආනේ ඒක තමයි හිතන්න එපා කිව්වේ. ඒ අචින්තියයි කියන එකට උපමාවක් ඒ. මට ඔය ඒ කාරණාව මේ කොහේද අටුවාවක මහත්තයා අටුවාවක වාගේ තමයි මට මතක හැටියට අචින්තියයි කියන එක විසුද්ධි මාර්ගයද මම දන්නේ මට මතක නැහැ. ওই කාරණාව ওই විදිහට සඳහන් කරලා. ඒක තමයි මටත් මේ කාරණාව පොඩ්ඩක් තේරුනේ අචින්තියයි කියන එක මොකද්ද කියලා. ස්වාමිනේ මේ දේවල් කවර කවර විදිහට වෙනවද කියලා අපි හිතන්න ගියොත් අපි ඒක හිත මුලාවටපත් වෙනවා. හිත අවසානයේ උම්මත්තක භාවයටපත් වෙනවා. එතකොට අචින්තියයි ඊර්දීෂය. ඊළඟට අචින්තිය කාරණාව තමයි කම්ම විපාක විෂය. එහෙමයි. දැන් මේ කම්ම විපාක විෂයට එන්නේ නාගසේන මහරහතන් වහන්සේ මේ අර ඉස්සෙල්ලා දේශනා කරනවා ඒ තමයි මේ මුගලම් මහරහතන් වහන්සේ ඒ විදිහට සොරුන්ගෙන් බැටකා පිරිනුවම් පෑවේ කර්ම විපාකයක් නිසා කියලා. ඒ නිසා තමයි රජුරෝ මේ අචින්ත්‍ය කාරණා ගන්න. ඒතර කියනවා ස්වාමීනි කර්ම අචින්ත්‍ය කාරණා වලින් ඒ කාරණා තියෙනවනේ. එතකොට එකක් තමයි බුද්ධ විෂය අචින්ත්‍යයි, ඊර්ධි විෂය අචින්ත්‍යයි, කර්ම විපාක විෂය අචින්ත්‍යයි. කර්ම විපාක දෙන විදිහ හිතා ගන්න බෑ. සමහර ලාවට ඒකනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මේ දස කුසලයේම යෙදෙන කෙනෙක් මරුණාට පස්සේ නිරය යන්න පුළුවන්. ඒ හේතුව ඒක වෙන්නේ ඒ දස කුසලේ නිසා නෙවෙයි. එයාගේ මරණාසන්න මොහොතේ සංසාරේ කරපු කර්මයක් ඉස්මතු වෙන්න පුළුවන්. එහේ ස්වාමී. ඒතර කර්ම විපාක විශ්ය අචින්තයයි. ඉතින් ඒක ගැන හිතන්න යන්න එපා කිව්වා. ඒ කියන්නේ මහත්තයා කර්ම විපාක ගැන උනන් අපිට බුදුරජාණන් වහන්සේ වදාළ සීමාවේ හිතනවා මිසක් එතනින් එහාට හිතන එක සුදුසු නෑ. එහෙමයි ස්වාමී. ඊළඟට තියෙනවා ලෝක විශ්ය අචින්තය, ලෝක චින්තා විශ්ය, ලෝක ගැන හිතන ඒවා. එහෙමයි ස්වාමී. ඒක අචින්තියයි. ඒක හිතන්න ගියොත් එහෙම උමතු වෙනවා කියලා. හිතලා ඉවර කරන්න හිතලා ඉවර කරන්න බෑ කියනකටත් වැඩිය උමතු වෙනවා. මම හිතනවා ගොඩාක් දුරට ඔය උගත් කියන වැඩි කියන අයට පොඩි අර පිස්සු ගතියකුත් තියෙනවනේ මහත්තයා අද කාලේ. මම හිතන්නේ හිතනවා වැඩි ඇති නේද? ස්වාමීනි. ඇයි දැන් අර සාමාන්‍යයෙන් මේ කවුද මේ ඒ විද්‍යාඥයාගේ නම මට මතක නෑ. ඒ විද්‍යාඥයා ලැබ් එකේ පරීක්ෂණ කර කර ඉන්නකොට එයා නිතරම මේ දොර ගාවට ඇවිල්ලා කෑ ගහනවා මේ පූස් පැට්ටු දෙන්නේ. එතකොට ලොකු පැටියෙකුයි පොඩි එක්කෙනෙකුයි. ඊට පස්සේ ඔන්න දොර ඇරියා. දොර ඇරලා තිනුට ආයෙ ටික වෙලාවකින් එළියට යන්න කෑ ගහනවා. මෙයා බැරිම දැන මොකද කළේ? මේ අර දොරේ ලොකු එකාට යන ලොකු සිදුරකුයි පොඩි එකාට යන පොඩි සිදුරකුයි සිදුර දෙකක් කියනවා. <laughs> දැන් තේරෙනව නේද මේ කල්පනාව? <laughs> නේද? සමහර වෙලාවට දැන් උගක්කම වැඩිකමට තමයි මේකත් තේරෙන්නේ නැති ඇති. අපි කියපු උපමාව. ඒකේ ඒකෙන් තමයි එක සිදුරක් ඇදුවා නම් දෙන්නටම කියයි කියන්නේ. <laughs> ඒ වගේ ගොඩාක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සමහර මහාචාර්යවරු, කතිකාචාර්යවරු එහෙම සමහර වෙලාවට ටැක්සි වල යන අය අපිට සමහර ටැක්සි ඩ්‍රයිවර්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අම්මෝ කතාව එක ඩ්‍රයිවර් කෙනෙක් බැනලා ඔහේගේ මහාචාර්යකම ඔහෙට කටවහගෙන ඵලයක් මේක කියලා. එදා ඉඳලා කතා නැල්ලු. එහෙමයි. මේ සමහර අයගේ උගත්කම වැඩි වුණාට පස්සේ ප්‍රශ්න තියෙනවා. මොකද අපි මේක ගත්තේ අචින්තිය විශේෂ ලෝක විශේෂ ලෝක විශේෂ. ඉතින් ඒ නිසා මේ මිලිඳු රජු වහනවා ඉරිදි විෂයත් අචින්තියයි කර්ම විපාක විෂයත් අචින්තියයි. ඒ නිසා අචින්තිය දේෙන් අචින්තිය දේ නැති කරන්න බැරිද? උදාහරණයක් ගත්තොත් අඹ අඹ ගෙඩියෙන් අඹ ගෙඩියකට ගහනවා. බෙලි ගෙඩියෙන් බෙලි ගෙඩියකට ගහනවා වගේ මුගලන් මහරහතන් වහන්සේට බැරි වුණාද අචින්තිය වූ 이르දි විශේෂයෙන් අචින්තිය වූ කර්ම විපාක නැති කරගන්න. එහෙමයි ස්වාමී. රජුර පුදුමේ වහන්නේ. ඊට පස්සේ අහනවා මහරජාණනි අචින්තිය වූ කරුණිනොත් එකම දෙයක් අදිමාත්‍ර වෙයි. බලයෙන් අධිකතර වෙයි. මහරජාණනි පොළොවේ සම සම જાති ඇති රජවරු සිටිද්ද ඔවුන් අතරින් එක් රජෙක් සියල්ල යටකොට ආඥාව පදරුවයිද එසේම මහරජාණෙනි ඒ සියලු අකින්ති වූ කරුණ වලින් කර්ම විපාකයේම අදිමාත්‍ර වේ බලයෙන් අධිකතර වේ කර්ම විපාකයේම අං සියල්ල අභිභව ආඥාව පදරුවයි කර්මයේ අධිග්‍රහිත භාවයේ අභියස අවශේෂ ක්‍රියාව බේරෙන්නට අවස්ථාවක් නොලබති. එහෙමයි ස්වාමී. කොහොමද? එහෙයි. ඊටු මහත්තයා කර්ම විපාක ගැන තියෙන දැනුම කර්ම විපාක කර්ම ඵල විශ්වාසයත් එක්ක ඔහු පාප කර්මෙන් වැළකෙන එක අකුසලෙන් වැළකෙන එක කොච්චර වටිනවද නේ ඒ කියන්නේ බුද්ධ විෂය ඊළඟට 이르දි විෂය කර්ම විපාක විෂය ලෝක චින්තා විෂය කියනකොට ඒකෙන් කර්ම විපාක විෂයම අධිකතරයි කියනවා බලවත් කියනවා රජවරු ගත්තට පස්සේ එක එක රජා කියන නම තියෙනවා නමුත් ඒ අතර එක රජෙක් බලවත් කියනවා දැන් අපේ ලෝකෙත් ගත්තොත් එහෙම එක එක රටවල් ගත්තොත් එහෙම ලෝකෙම යටපත් කරන රාජ්‍ය නැද්ද? ඒ වගේ තමයි කියනවා. දැන් අපේ ලංකාවට හෙල්ලෙන්න බැරි ඒක නිසා නේද? නිකම් මේ විරුවගෙන කට්ටිය ඔක්කොම ඉන්නේ මේ ලංකාව පිටරටක අතපොලුවක් වෙලා නේද? අපේ මහයොන්ට තීරණ ගන්න බැරුව තියෙන්නේ මේ එක එක පිටිපස්සෙන් කොකු දාලා ඇදගෙන ඉන්න නිසා නේද? ඒ වගේ ඒ නිසා දැන් අපි පීඩාව විඳින විඳිල්ල බලන්න අහිංසක මිනිහා වාහනේකාවත් ඒ මිනිසුන්ගේ කං කේන්ද්‍රියාව මිනිසුන්ට ආර්ථික කියන්නේ කියලා. මිනිසුත් එකක් කතා කරනකොට ආර්ථිකේ නෑ කියලා. ව්‍යාපාර කරන අයත් ආර්ථිකේ නෑ. රස්සාවල් කරන අයත් ආර්ථිකේ නෑ. හැමදැනම දුක් අදෝනාවක් රටේ තියෙනවා. එහෙමයි. මහයුන් විරුවගෙන ඉන්නවා. මේකට ඔක්කොම හේතුව තමයි අර එක එක රාජ්‍ය වලින් අපිව යටපත් කරගෙන ඉන්න එක අතකොළු බවට පත් වීම. එහෙමයි. ආ ඒක මේ වර්තමාන උදාහරණයක්. ඒ වගේ කියනවා රාජ්‍ය වලින් රජවරු අතරත් එක රජෙක් බලවත් වුණාට පස්සේ අනිත් අය යටවත් යටත් වෙන්න එනවා රජ කියන නම තිබ්බත්. එහෙමයි. ඒ වගේ තමයි කියනවා අචින්තිය කරුණ වලින් කර්ම විපාක વિશે අචින්තිය බව අධිකතරයි කියනවා. කර්ම කර්මයේ ඉච්ඡර බලවත් කියන. ස්වාමීන් එහෙමකොට කුඩා හෝ අකුසල කර්මෙන් අපි වෙන්වෙන්න සිහිනුවන උපද්වා ගන්න වාසය කිරීම කොච්චර වටිනවද මහන්ත ඒකනේ බුද්ධ ශාසනය පිළිසරණ සබ්බපාපස් අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතම් බුද්ධාන ශාසන එහෙමයි සියලු පවන පිරීම පුංචි පවක් ඉතින් ඒ නිසා මේ මහත්ය මේ කර්ම විපාක ගැන නම් ඒතර මිනිස්සුන්ට කර්ම විපාක ගැන තේරුමක් නැති නිසා නේද මේ දේවාලවල යන්නේ එහෙමයි ස්වාමීනි හදහම් කේන්දර කරපින්නාගෙන ඉන්නේ නේද? එච්චර කර්ම විපාක තමන් මේ උපන් සත්වය විඳවනවා කියන එක නැතුව අපිට මේ වර්තමාන ඒ ඒ පොඩි ප්‍රශ්න අපේ ඒ ජීවිතේ ප්‍රශ්නත් එක්ක බලනකොට බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ සිල් ගුණ දන් රැකගෙන ශාසන පිහිට ගන්න එකට ප්‍රමුඛත්වයක් දෙන්න ඕන අනිත් ඒවාට වඩා ස්වාමිනේ එහෙම දේවාල ඔස්සේ මුලා වෙලා යන ගමනත් අපිට තවදුරටත් තවදුරට වළක්වන්න බෑ මහන්තයා මොකද හේතුව අපිට ඉස්සරහට හම්බ වෙනවා තැනක් එහෙමයි. මේ ධර්ම පරයයෙම තැනක් හම්බ වෙනවා. එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 500 කියන්නේ. එහෙමයි. ඒකට ඒ කාලේ තිබ්බ දේවාල කතා ටික තියෙනවා. එහෙයි ස්වාමීනි. එතකොට මම කල්පනා කළේ ඒ කාලේ වෙනකොටම පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සහ වංශ කතා ඉතිහාසත් එක්ක බලනකොට ගොඩාක් දේවාල කතා එන්නේ. ওই බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 500න් පස්සේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි ඒකේ ඒ තැනදී කල්පනා කරමු. ඉතින් කියනවා මහරජාණෙනි යම්කිසි පුරුෂයෙක් කිසියම් අපරාධයක් කරයි. එවිට ඒ පුරුෂයාගේ මව හෝ පියා හෝ සොහිරුවේ හෝ සොහිරා හෝ යෙහෙළිය හෝ යහළුව ඔහුට පිහිට නොවේති. රජුම එහිලා සියල් අභිභව ඔහුට ආඥාව පවත්තයි. එහෙමයි. කවුරු හරි වැරද්දක් කළාට පස්සේ රජතුමාටම බලය යනවා. ඊට පස්සේ යාට අදාළ දඬුවම දෙනවා. එහෙසම්. එතකොට එයාට තව ඉන්නවා අම්මා තාත්තා නෑදෑයෝ කට්ටිය ඉන්නවා. නමුත් රජ්ජුරුව ඉදිරියේ ඒ අය අසරණයි. මේ වගේ කර්ම විපාක વિશે, 이르දි વિશે, ලෝක චින්තා વિશે, බුද්ධ વિશે කියලා කරුණු තියෙනවා. ඒ ඉදිරියේ ඒ ඒ විෂයන් අසරණ වෙනවා කර්ම විපාක ඉදිරියේ. එයා බලවත්. එයා බලවත් වෙනා ඉස්සරහ. හේතුව තමයි එයා අපරාධයක් කළා තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. රජ්ජුරුව ඉදිරියේ අර ඔක්කොම අසරණ වෙන්නේ ඔහු අපරාධයක් කළා තියෙන නිසා. ඒ නිසා විඳවන්ට කර්මයක් කරලා තියෙන නිසා අනිත් කාරණා යත. ඔව්. දැන් මහත්ය අපි ඉස්සර සමහර ලෙඩ දුක් ඇදුනට පස්සේ අපි පිරිත් නූල් දෙනවා. ওই කරුණු කාරණා තියෙනවා. එහෙයි. ඊට පස්සේ ඔන්න මිනිස්සු පිරිත් නූල් දෙනකොට ওই එක එක දේවල් වලින් පොද්දි බැඳගෙන ඊට පස්සේ මිනිස්සු වට සූදානම් වෙන්නේ. ඊට පස්සේ පස්සේ කාරණා කල්පනා කරලා බලනකොට මහත්තයා සමහර අයට අමනුෂ්‍ය රස්නේම ගත්තොත් එහෙම සාධාරණ හේතු. ඒ හේතුව ගත්තොත් එහෙම සමහර ලාවට මෙයාගේ ඉඩම බලෙන්ම අරන් තව කෙනෙක්. ඒක මතක් කරගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා පිටිපස්සෙන් එනවා. එහෙමයි. සමහර ලාවට දරුවෝ ගබ්සා කළා. ඒ ගබ්සා වෙච්ච දරුවා භූතෙක් කියලා පිටිපස්සෙන් එනවා. එහෙමයි. එතකොට අපි ඉදිරියට ලෙඩ ආවට පස්සේ අපි පිරිච්ච කියලා අඟුලිමාල පිරිච්ච කියලා තේජස පතුරලා පන්නනවා. ඒ පන්නවාට මේ නඩුව ධර්මික විසඳුවොත් එහෙම අපි වැරදිකාරයෝ. අපි අපි අගක් මුලක් දන්නේ නැතුව හේතු සහිතව ආපු කෙනෙක්ව පැන්නුවා කිසිම විසඳුමක් නොදී. එහෙමයි ස්වාමී. කිසිම විසඳුමක් නොදී. දැන් ගෙදරක උනත් මල පෙරේත ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් ඒක හරි භයානක කාරණාවක් භයානක ඒක අපිට හොඳ නැහැ ඒකට විසඳුම දෙන කෙනාට හොඳ නැහැ නිතර නිතර අසාධාරණ විදිහට විසඳුම දුන්නොත් හොයලා බලන්නේ නැතුව විසඳුම දුන්නොත් එහෙම විසඳුම දුන්න කෙනාගේ වරද වරද බලවත් වෙනවා ඔහු විමසා බලන්නේ කියලා එහෙමයි ස්වාමීන් පිරිතේ බලයේ තියෙන බව හැබෑව හැබැයි ඒ ඒ කෙනා පිරිත කියලා ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් තමන්ට එන්නේ ප්‍රශ්නෙට තමන් විසඳ ගන්න එක සාධාරණයි නේ. එතකොට ප්‍රශ්නේ එන කෙනා පිරිච්චිය කියා බේරෙනවා නම් මේ ඒක හරි. සාධාරණයි. එයාගේ පෙරවැරදි තිබ්බත්. නමුත් අපිට මැදිහත් වෙන්න බෑ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි හුදේ අමනුෂ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ. නිසා කවුරු හරි අමනුෂ්‍ය ප්‍රශ්නයකට අපෙන් විසඳුමක් ගන්න බලන් ඉන්නවා නම් ඒක සාර්ථක නැහැ. මොකද ධර්මානුකූලව කියන්න ඕන පිරිත්වල බලය මේ ප්‍රශ්නවලට විසඳුම් ගන්න විදිහ අපේ දේශනාවල කොතෙකුත් කියනවා. ඒ කියන්නේ අපිට ධර්මයෙන් ලැබිච්ච ඒවා මිසක් අපි ස්වයම්බෝ ඥාණයෙන් අපි උපදවාගෙනවත් අපිට 아무තු පවර් එකක් තිබිලවත් නෙවෙයි. මිනිස්සු හිතන්නේ අපි මේ කරුණු කියනකොට ආමුදුරන්ට 아무තු පවර් එකක් ඇති කියලා. දවසක් නෝන කෙනෙක් මං ඉදිරියට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේට කියන්න ඕනේ ඔබ වහන්සේගේ අභිඥාවට පේනවා මේක මම කියන්න ඕනේ නැහැ මට hina ගියා ඔන්න පෙනිලා ඔබ වහන්සේ hina වෙන්නේ කිව්වා අවශ්‍ය මේ මෝඩ අම්මන්ඩිලා ওই විදිහට තමයි දේවාල වලටත් අහු වෙන්නේ. අනේ තුනුරුවන් සරණින් අපිට හොඳ ගුරුවරයෙක් හම්බ වෙලා අපිව පුහුණු අපිට යම් විදිහකට පුහුණුවක් උන්වහන්සේ දීලා කර්ම විපාක ගැන අපිට කියලා දුන්න නිසා අපි මිනිස්සෙක් මුලා කරන්න මොහොතකටම මුලා කරන්න බයයි. මොකද ඒක අපිට සසරට එන නිසා. නැත්තම් ওই වාගේ අම්මාණ්ඩි කෙනෙකුට hina වෙලා ඒක තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න විදියක් නැහැ නෝනා. ඒ නිසා පොඩ්ඩක් මේකට නම් වියදම සැරයි මේ ප්‍රශ්නේ කියලා කිව්වා නම් මේ යංගිරිව සෑහෙන ගාණක් අනේ අභිඥාවෙන් බලලමයි මේ කියන්නේ කියලා අහුවෙනවා. එහෙම තමයි අවවාද ලැබෙන්නේ. <laughs> අනිත් තැන් වලට අහුවෙන්නේ එහෙමමයි. එහෙමයි. දැන් මේ ළඟදි දවසක මහත් එක්ක ආවා මහා වලව් පැලන්තියක. මහා වලව් පැලන්තියක. එහෙමයි. ඉතින් එයා එයාගේ ෆොටෝ මේ එයාගේ වංශේ ෆොටෝ වලට දාලා ඇල්බම් වලට දාගෙන එයා පෙන්න පෙන්න ඉන්නවා. ඒ කියන්නේ මේති ඇමතිවරුත් එක්ක රජවරුත් එක්ක එකට කාලා බීලා හිටපු ඒවා වංශේ. ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයකට දේවාලයකට ගිහිල්ලා විසඳ ගන්නකොට හොඳයි හොඳයි මේක විසඳන්නම් කියලා මුළු ඉඩකඩම් ඔක්කොම ටික ලියවගෙන කපුවට. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ මහත්තයා. මේට අවුරුදු මීට අවුරුදු 10කට 15කට කලින් වලව්වේ හාමු වෙලා හිටපු මිනිස්සයා අද මහපාරේ ඉන්නවා අඩිය තියාගන්න තමන්ගේ කියලා තැනක් නැතුව. මේ මගේ කනට අහපු ඇහෙන් දැකලා කතා බහ කරලා කියන විස්තරයක් මම මේ. එහෙමයි ස්වාමී. මෙහෙම සංසාරයක්. දැන් මම ඔය දුප්පත් වෙන්න හේතුව බලනකොට මෙයාට ලැබිච්ච සියලු සම්පත්තිය නැති වුණේ කපුවා ලියාගෙන. එහෙමයි. දැන් අද ඒ කපුවා ඉන්න තැනක්වත් හොයාගන්නේ නැහැ කියනවා. ඉන්දියා ඒ කපුවා. මේක මොඩ උනාට කපුවා මොඩ නැහනේ. ස්වාමීන් ඔය විදිහට තමයි මේ අම්මලාගේ මේ එක එක තැන්වල දුවන අම්මන්ඩිලාගේ සකල ශේසත දිවි ඕජාවට ගන්නවා. කරන්න දෙයක් නැහැ. කර්ම විපාක කියන එක ගැන දැනුමක් ආවේ නැත්තම් මහත්ය විසඳෙන ප්‍රශ්න තියෙනවා. ඒ විසඳෙන ප්‍රශ්නවලට විසඳෙන ප්‍රශ්නයක් නම් ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා වතපිරිත කියාගෙන ඉන්න එකම ප්‍රමාණවත්. වතපිරිත කියන්නේ උදේ හවස පිරිත් කියාගෙන ඉන්න එක ප්‍රමාණවත්. ජීවිතේ තුනුරුවන්ට පුදන එක ප්‍රමාණවත්. නිතර දන් දෙන එක ප්‍රමාණවත්. සිල් ගන්න එක ප්‍රමාණවත්. අබේ දාණය දෙන එක ප්‍රමාණවත්. දහම් ධර්ම ප්‍රචාරයේ ධර්ම දාණය දෙන ඒවා ප්‍රමාණවත්. විවසලා ඉන්න එක ප්‍රමාණවත්. විසඳෙන ප්‍රශ්න නම්. ඒතර කර්ම විපාකයේ බලවත් වුණාට පස්සේ කර්ම විපාක බලවත් වුණාට පස්සේ දැන් කියන්නේ මහන්තේ අර වාගේ අසරණ වෙච්ච කෙනෙක් පාරට වැටුණානේ. ඒකට ඇත්තටම අනුකම්පාවෙන් දරාගෙන අපි උපකාර කරන්න එපේ. නමුත් මේ මිනිස්සු කරපු මෝඩකම් වලට අපිටවත් කරුණාවක් උපදින්නේ නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. මට හිතුණා මේ මනුස්සයන්ගේ එච්ච කර්ම විපාක බලවත් ඇති කියලා. ඉතින් ඒ නිසා මේ කියනවා දෙමෝපියෝ යාළු මිත්‍රාදීන් හිටියට ඔහු වරදක් කරලා නම් රජ්ජුරුවන්ගේ ආඥාවට ඔක්කොටම යටත් වෙන්න වෙනවා වගේ පෙර කරපු කර්මයන් පෙර කරපු දේවල් ඔහු තුල තියෙනවා නම් ඒක විපාක වශයෙන් විඳිද්දී අනිත් විෂයන් වලින් ඒව වළක්වන්න බෑ මහත්තයා බුදුරජාණන් වහන්සේ චත්තමානවක හොරුන්ගෙන් ගුටි කන්න කලින් ධර්මයේ දේශනා කළා සරණේ පිහිටෙව්වා. නමුත් හොරුන්ගෙන් ගුටි කණ එක වැළැක්ුවේ නැහැ. ඔව්ද නැද්ද? එහෙම සිද්ධ වුණා. ඒතකොට දේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කරුණාවෙන් යුක්ත උත්මයානි. දේවදත්ත පොළොව පලාගෙන ගියානි. වළක්වන්න බෑ. එහෙමයි ස්වාමී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු උපාසකයෙක් ඉන්නවා හොරුන්ගෙන් ගුටි කාලා මැරිච්ච. ඊළඟට බිම්බිසාර රජුරෝ මහා දායකේ අර යටිපතුල් පළපලා කර්ම විපාක දෙනකොට කොහොමද? ඒතකොට මහත්ය බුදු කෙනෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ කර්ම විපාක ඉදිරියේ. ඒ ස්වාමී. බුදු කෙනෙක්ව කර්ම විපාක ඉදිරියේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් දෙවිවරු කොහොමද ඉදිරිපත් වෙන්නේ මහත්තයා? ස්වාමීනි අපි අර අරහන්තක වන්දනාව සිදු කරන අවදීදී ලක්දිවේ මහරහතන් වහන්සේ දුර්භික්ෂය නිසා පිරිනවන් පාන්නට යෙදුනා එකතනත් කර්ම විපාකයක් මොකක් හරි ඇති නේද මොකක් හරි ඇති 24000ක් එකතැන පිරිනවන් පාන්න තරම් නේද ඉතින් කොහොම හරි මේ සිද්ධිත් එක්ක කියන්නේ කර්ම විපාක විශේෂම අචින්ත්‍යයි කියලා තව ඉදිරියට විස්තර කරගෙන යනවා ස්වාමීනි අවසරයි අර කර්ම විපාකයේ බලවත් වෙන තැන ඔබ වහන්සේ අපිට පැහැදිලි කළේ. ඔව් ඒ කතාව ඇදුනේ අර මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච සිද්ධියද කියන්නේ අවසානයේ කාලශිලා ගිජ්ජකූටේ ආසන්නේ කාලශිලාවේ මුගලන් මහරහතන් වහන්සේ ගල්ගුහාවේ වැඩ සිටියේ. එතකොට අන්‍යාගමිකයන්ට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මොකද මුගලන් මහරහතන් වහන්සේ නිසා ගොඩාක් අය ධර්මයේ තියෙනවා. හේතුව මොගලම් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ විස්තර කියනවා, නිරේ විස්තර කියනවා. එතකොට අර කුසල් ගැනත්, අකුසල් ගැනත්, පින් ගැනත්, පව් ගැනත් මිනිසුන්ට ඇති වෙන විශ්වාසයෙන් මිනිස්සු අර මිත්‍යා දෘෂ්ටික අදහස් අත්හැරලා ධර්මයට එනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒකට මිත්‍යා දෘෂ්ටිකය ගොඩාක් අකමැත්තෙන් හිටියේ. ඒ නිසා අන්‍යාගමිකයෝ මොකද කළේ? සොරුන්ට මේ අල්ලස් දීලා මොගලන් මහරහතන් වහන්සේගේ මරවන්ට කරුණ යෙදෙව්වා. ඉතින් හොරු ඇවිල්ලා පළවෙනි දවසේ උන්වහන්සේ වට කරනකොට උන්වහන්සේ දොර සිදුරෙන් 이르දියෙන් වැඩියා. එහෙමයි. අල්ලගන්න බෑ. දෙවෙනි දවසෙත් වැඩියා. තුන්වෙනි දවසේ උන්වහන්සේ 이르දියෙන් ඒ වෙනකල් උන්වහන්සේ ඒව ගැන විමසලා බලා හිටියේ නෑ. දැන් පොඩි දෙයක් වුණාට පස්සේ ඒකේ අක්මුල් සොයා කෙලවරට යන එක සාමාන්‍ය මනුස්සයන්ගේ ස්වභාවයනේ. නමුත් රහතන් වහන්සේලා ඒ වගේ අක්මුල් හොයන්නේ නෑ. එහෙයි ස්වාමීන් වහන්සේලාට රැක ගන්න දෙයක් නැති නිසා. එහෙයි. ඊට පස්සේ මොකද වුනේ තුන්වෙනි දවසේ උන්වහන්සේ ඉරිදීන් බැලුවා උන්වහන්සේගේ සසර දුටුවා මහත්මයෙක් මේ මූලික බුද්ධ දේශනාවල තියෙන්නේ අම්මා තාත්තා මැරුවා කියලා නෙවෙයි. අම්මා තාත්තට බැට දුන්නා කියලා. එහේ. බලවත්ව බැට දුන්නා කියලා තියෙන්නේ. අපි දන්නේ කොහොමද කර මැරුවා කියන ගණේට වැටුනේ කියලා. මම ඒවා විසඳන්න යන්නේ නැහැ. නමුත් අම්මයි තාත්තට ගහලා තියෙනවා ගොඩාක් සංසාරේ. බලන්නකො රහතන් වහන්සේ නමකට විසඳුමක් දෙන්න බැරි විදිහට මවට පියාට කරපු දේ ආවා කියන්නේ අම්මා තාත්තා කෙරෙහි කටයුතු කරන විදිය කොහොම වෙනවද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපි පරිස්සම් වෙන්න ඕන නේද ගෙදර හරි පරිස්සම් වෙන්න ඕන. සමහරවිට ඒ නිසා දන්නේ ගෙදර බුදුන් අම්මා කිව්වේ. මොකද gedara බුදුන් අම්මා කියලා එහෙම බුද්ධ වචනයක්වත් කොහෙවත් නැහැනේ. එහෙමයි. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා බ්‍රහ්මියෝ වගේ කියලා කියන්නේ. සමහරවිට අච්චර ගෞරවයක් බයක් උපදින්න ඕන නිසාද දන්නේ නැහැ වචනාවේ. ඉතින් කොහොම හරි මේ අම්මා තාත්තා කෙරෙහි කටයුතු කරන විදිය නම් සසරේ සියලු කර්ම අභිභවලා ඉස්සරහට එනවා. ඒ නිසා නිරේට ගියත් කියන්නේ තෝ අම්මට සලකපු එකෙක් නෙවෙයි. තාත්තට සලකපු එකෙක් නෙවෙයි කියලා යම රජුරෝ පන්සිල් වලට කලින් ඒක නිගන්නේ. එහෙමයි සා. දිව්‍ය ලෝකේ ගියන් දෙවිවරු මේ මිනිසුන්ගේ ಗುಣධර්ම කතා කරනකොට මේ පංචශීල ගැන කතා කරන්නේ පස්සේ මහත්තයා. ඉස්සල්ලා කතා කරන්නේ මත්තේයා මේ මේ අම්මට සලකන කෙනෙක්, පියාට සලකන කෙනෙක්, කුලේ වැඩිහිටියන්ට සලකන කෙනෙක් කියලා තමයි. සත්පුරුෂ භාවයේදී ස්වාමිනේ මවට පියාට සැලකීම කියන දේ අපි කොහොමද ඒ කියන්නේ මවට පියාට සලකන එක අම්මයි තාත්තට විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි මේ මනුස්ස ලෝකෙට මේ මනුස්ස ලෝකෙ කියන්නේ සුගතියක්නේ. මේ සුගතියට එන සත්වයා සමහර වෙලාවට කල්ප ගණන් මනුස්ස ලෝකේ ඉඳලා මේ නිරේ ඉඳලා තිරිසන් ලෝකේ, പ്രേත ලෝක වෙන සංසාරේ සැරිසරා ඉඳලා තමයි අම්මා කෙනෙක්ගේ බඩකට එන්නේ. ඒකට එයාට මනුස්ස ලෝකෙ මේ සුගතිය ඉපදෙන්න කුස හදලා දෙනවා අම්මා. එහෙමයි ස්වාමීනි. එතකොට අම්මා කන බොන දේෙන් තමයි අර දරුවා යැපෙන්නේ. ඊට පස්සේ මහා දහදුක් විඳගෙන කඳුළු සලාගෙන මා ජීවිතයත් මරණයත් අතර සටනකින් තමයි දරුවා බිහි කරන්නේ. එතකොට මේ දරුවාගේ සිත තියෙන සෙනෙහසට ඇඟේ තියෙන රතු පාට ලේ ටික සුදු පාට වෙලා කිරි වෙනවා. ඔහු පෝෂණය කරනවා. ඔහු ජාතකුනේ තාත්තා කෙනෙකුට. ඒතර අම්මා කෙනේ තාත්තා කෙනෙක් කියලා දෙන්නේ නැත්නම් දරුවෙක් කියලා කෙනෙක් නැහැ. ඒකට ඒ දරුවා මේ ලෝකෙට බිහි වුණා. ඒ බිහි වුණ පමණින් අම්මා තාත්තා කියලා දෙන්නෙක් ලෝකේ පහළ වුණා. ඊට පස්සේ අම්මා තාත්තා ඒ දරුවට ආදරේ කළත් නැතත් අම්මා අම්මාමයි තාත්තා තාත්තාමයි. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨයි මේ දෙමව්පියෝ දෙන්න. ස්වාමීන් තම කාරණාවක් විමස ගන්න ඕන දැන් ඔය තරුණ දරුවන් සමහර වෙලාවට මේ ಗುಣ වශයෙන් අම්මගේ තාත්තගේ ಗುಣ කල්පනා කරලා තැන්පත් වෙනවට වැඩිය අ, නොකල උදව්ව සිහිපත් කරලා මට සැලකුවේ නෑ මට මේ ඉඩම් කොටස ලැබුණ නැහැ අහවල් දේ මට දුන්නේ ආදි වශයෙන් හිතලා මේ අද ළමයි ගැන නම් මහත්තයා කතා කරන්න එපා. එහෙමයි අපි කියමුකෝ මේ වගේ අ, අපිට කි- අපි කියනවා මේ ම්, ඕන්න අපේ අම්මා අපේ අම්මලාට අපි ගිහිල්ලා දුන්න අහවල් දේ පින් දුන්නේවත් නැහැ. එහෙයි. සිහි කළේවත් නැහැ කියලා. එහෙයි. නමුත් මු- මුන් කල්පනා කරන්න එපා ආපස්සට. සමහර ළමයි ඉන්නවා මහත්තයා අවුරුදු 25 30ක අම්මා උයර දෙන එක කාලා තියෙනවා එක දවසක් රසයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. අම්මා උයපු දේ රසයි. කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ අම්මා ඇඳුම් අම්මලා තාත්තලා ඇඳුම් ගෙනත් දෙනවා පොත් ගෙනලා දෙනවා. අනේ ඔයාලට ගොඩක් පිං කියලා කවදාවත් ළමයි කියන්නේ ඒ වුණාට අම්මලා තාත්තලා කොච්චර අහිංසකද කියලා බලන්න. ළමයි කැඳුමක් ගෙනත් දුන්න ගමන් උඹට තුනුරුවන් සරණයි කියන. එහෙමයි. උඹට නම් වරදින්නේ නැහැ කියලා කියන. මේ පොඩි ඇඳුමක් දීලා. එහෙමයි. නමුත් ජීවිත කාලෙම ඇඳුම් දීලා කන්න බොන්න දීලා අර දෙමව්පියන්ට කවදාවත් දරුවෝ එහෙම කියන්නේ නැහැ. ස්වාමීන් ඒක අපිට බොහෝ උපකාරයිද මේ අම්මා තාත්තා කෙරේ යහපත් වචනේ පවත්වන එක අනේ අපි ගොඩක් පින් ඔබ වහන්සේ කිව්වා වගේ ඒ විදිහට අපි ඒක පුරුදු වෙන්න ඕන මහන්තය එහෙමයි ස්වාමී මට නම් දුක හිතෙනවා එහෙමයි සමහර වෙලාවට සම තව අනෙක් පැත්තක් තියෙනවා ගෙදර ගෑනු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සෙ ඉතින් අර මිනිස්සයා වෙනුවෙන් දිවි පුදලානේ ඉන්නේ. ජීවිතේ කැප කරලානේ ඉන්නේ. සමහර ගෙවල් වල කාන්තාව කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. මිනිහා බොන එකෙක් නම් ඒ ගෙදර වැඩිම දුක් විඳින්නේ ගෑනේ. ඇයි අර බීලා ගන්ධසාරේ මිනිස්සු බස් එකේවා බීපු එකෙක් ගාව ළඟ යන්න කැමති නෑනේ. එහෙම බීපු මහා බේබද්දෙක් එක්ක ජීවිත කාලෙම බුදියා ගන්න වෙනවා කියන්නේ ගෑනු කෙනෙකුට කොච්චර දුකක්ද කියලා බලන්න. ඒ දුක විඳගෙන ඉන්නවනේ. ඒ ඊට පස්සේ උයන එකෙන් ගහලා ඊට පස්සේ බත් මුට්ටිය පොලේ ගහලා තිත්ත කුණු හරපෙන් බැනලා පව් එහෙමත් පවුල් කාගෙන ඉන්නවනේ මිනිස්සු පව් මේ සංසාරේ හැටි ඉතින් එහෙම ඉඳලා ඒ ගෑනු කෙනා උයන කෑම එක රහයි කියලා කියන්නේ නමුත් ගලක් හැපුණොත් ඒක කියනවා කේස් ගහක් තිබ්බොත් ඒක කියනවා ලුණු මදි නම් ඒක කියනවා ඒතර දෙමෝපියන්ගෙත් එහෙමයි නමුත් කවදාවත් දරුවෝ උයපු කෑමට ලුණු මදිද, බෙරි වෙලාද, රහ මදිද අම්මලා කියන්නේ උණ්ඩ තේරෙන විදිහට උයන්නේ කියලා. නමුත් අම්මලා තාත්තලා උයන කියන ඒ වගේ අඳින පදින ගේනිකේ අඩුපාඩු ටික ඔක්කොම දරුවෝ ටික ගේනවා. එතකොට මේ අපේ කාරණාව දෙමෝපියන් කෙරෙහි මේ ක්‍රියා කරන විදිහ මේ බලන්න මුගලන් මහරහතන් වහන්සේට 이르දි විශයෙන් වළක්වන්න බෑ. ඊට පස්සේ මහත්තයා අපේ මුගලන් මහරහතන් වහන්සේම කලින් ජීවිතේ කිසවච්ච කියලා තාපසයෙක් වෙලා ඒ තාපසයාට මිනිසුන්ගෙන් කරදර එනකොට අපේ බුදුරජාන් වහන්සේ සරභංග කියලා තාපසයෙක් වෙලා ඉඳලා ආකාශයෙන් දෝලාවක් කියවලා අර තාපසයා Taman ළඟට ගන්නවා. එහෙමයි ස්වාමීනි. මිනිස්සු නිසා මැරෙන්න දෙන්නේ නැහැ කිසවච්ච තාපසයාට. අපේ බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලේ මේ වෙලාවේ මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට ගුටිබැට දෙනකොට බුද්ධ විශේෂ බුදුරජාණන් වහන්සේවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැත්තේ හේතුවක් ඇතුවනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා කර්ම විපාක නම් හරිම බලවත්. දෙමව්පියෝ ගැන පුදුම විදියට මේ කල්පනාවෙන් ඉන්න ඕන දෙමව්පියෝ ගැන. අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕන දරුවන්ට පව පුරවන්න නම් එපා. එහෙමයි ස්වාමීනි. කියන්නේ කියන්න කියන්න තමන්ගේ ඇඟට ගොඩ වෙනවා නම් දරුවෝ දරුවන්ගේ සංසාරය ගැන හිතලා නිහඬ වෙන්න. මොනව කරන්නද? අතපය උස්සගෙන එනවා නම් දරුවෝ සංසාරය ගැන හිතලා නිහඬ වෙඳලා දරුවන්ට අවවාද කරන්න පුළුවන් තැනකට යොමු කරන්න. එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් ඒ නිසා දරුවන්ට කියලා දෙන්න උඹලට මේවා සංසාරේ බලපානවා පරිසම් වෙනින්ලා පරිසම් වෙනින්ලා කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා ඉතින්. ඒ නිසා දැන් මේ කිව්වේ මුගලම්ම හරහතන් වහන්සේට දැන් 이르දිය තිබ්බට අම්මා තාත්තා වගේ හිටියට සංසාරේ කරපු දෙයක් තියෙන නිසා ඒ කර්ම විපාකේ රජ කෙනෙක් වාගේ ඉදිරිපත් වෙලා ආඥාව පතරනවා. එහෙම. එතකොට නිහඬව වෙන්න වෙනවා. ඊළඟට තව කියනවා මහරජාණන් මහා ලැබුගින්නක් ඇතගෙන ගම්මානයක් පිච්චිලා යනකොට වතුර කල ලක්ෂයෙන්වත් අර ලැබුගින්න නිවන්න බෑ. එහෙමයි ස්වාමී. හේතුව එච්චර ගිනි තේජස. එච්චර ගිනි තේජස. ආන් ඒ වගේ තමයි කියනවා අනිත් විෂයන් ඉදිරියේ කර්ම විපාකයේ තේජස වැඩි කියනවා. එහෙමයි ස්වාමී. කර්ම විපාකයේ තේජස වැඩි කියලා කියනවා. ඒ නිසා බේරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියනවා. අපේ මොග්ගල්ලාන මහ ස්ථීරයන් වහන්සේට කර්මාදිග්‍රහිත බව නිසා සොරුන් විසින් පහර දෙන කල්ලි ඉරිදිහෙන් බේරා ගැනීමට නොහැකි වූසේක. ස්වාමීනි පැහැදිලි පැහැදිලි කියලා රජතුමා සන්තෝෂයටපත් වුණා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරීරියේ තුන්වෙනි දවසේ උන්වහන්සේ වැඩි නෑ. හොරු ඇවිල්ලා ඇඟ අබෑට ගානට පුඩු කරලා තියෙනවා, චප්ප කරලා තියෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ නම මේ පිරිනුවම් පාන්නේ ආයු සංස්කාරය අත්හරින්නේ නැතුව. එහෙමයි ස්වාමී. ඇයි? ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදිපාද හතරම වඩලා නිසා ඔව් උන්වහන්සේව ජීවිතෙන් තොර කරන්න බෑ උන්වහන්සේ හිතන්නේ නැතුව. එහෙමයි. ඒ නිසා මුගලන් මහරහතන්වහන්සේ ගුටි කනකොටම හිතුවා මම ශාස්ත්‍රුන් වහන්සේ නොදැක පිරිනොම් පාන්නේ කියලා. එහෙමයි. හොරුන් විසින් මේවා තලලා තල්ලා තල්ලා තල්ලා අබයට ගානට තලලා හොරු ගියා. ඊට පස්සේ උන්වහන්සේගේ 이르දි ශක්තියෙන් ආය ඇඟ හදාගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳලා තමයි ආපහු පිරිනොම් පෑවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනොම් පාන පිරිනොම් පාලා උන්වහන්සේගේ ආදාහන වෙලාවේ ළඟම ඉන්නවා. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේ ළඟම ඉඳලා මේ දේහය ආදාහනය කරන කටයුතු සංවිධානය කරලා ඒ ළඟට වෙලා මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ අතර සංඝයාට අදහසක් පස්සේ කාලේ එනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්සේනේ පිරිනවම් පෑවේ. මුගලන් මහරහතන් වහන්සේ කලින්ද ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කලින්. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්සේ. එහෙමයි. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනොම් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ හිටියේ නෑ. ඉතින් සංඝයා අතර කතාවක් ඇති වෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ එක නම පිරිනොම් පාද්දි බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා අනිත් කෙනා ගැන බුදුරජාණන් වහන්සේ ළඟ හිටියේ නෑ කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ සර්වංග ජාතකය දේශනා කරන්නේ මම අතීතෙත් මොග්ගල්ලාන ජීවිතේ අවසන් ගමන් යනකොට මම ළඟ ඉඳලා තියෙනවා. සාරිපුත්‍ර ගැන එහෙම ඉඳලා නෑ කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඒ සර්වංග ජාතකය කියවන්නේ ඊට පස්සේ මේ මහත්ය ඒකයි අපේ ජීවිතේට එනව නිന്ദා අපහාස දුක් අංකටලු ලාභ අලාභ දරුවෝ සලකන්නේ ස්වාමියාගේ ආදරයක් නැහැ බිරිඳගේ ආදරයක් නැහැ දරුවෝන්ගේ ආදරයක් නැහැ ඉඩකඩම් ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මොනව කරන්නද? උපන් සත්වයා නම් මේකෙන් යන්න වෙනවා. ඒ ගැන විස්තරයක් ඉදිරි දේශනාවක දෙනවා. අපි මේ අවස්ථාව ලැබිච්ච ගමන් මේක කතා කරගන්න අවස්ථාවක් හදාගමු. ස්වාමීනි අවසර දැන් මෙතරම් මේ කර්මය බලසහිත වෙන කාරණාව අපිට යලි යලි පැහැදිලි වෙද්දී අර ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ සසරේ කාරණා සම්මුඛ වෙනකොට දරුවන් සලකන්නේ නැති වෙනකොට නැත්තම් ඉඩම් මිලදී ගැනීම යාහන වාහන මිලදී ගැනීම මේ සියලු කටයුතු මේ ධාර්මිකවම පරිමහ ගන්න අපි අදිෂ්ඨාන කරගන්න එක. නැත්තම් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අපි වංචාව සිදු කරන්නත් පුළුවන්. දරුවෙක් ලැබෙන්නාම ගර්භාෂයේ මේ දරුවා අයින් කරන ක්‍රියාවකුත් අපේ අපි කරනවානේ අපේ අම්මා මහත්තයා ඔය දරුවෝ බඩෙන් අයින් කරනවා කියන එක පුදුම කර. ඕකම අනිත් පැත්ත. ඇයි අර බඩට එන දරුවා කල්ප ගාණක් නිරේ ගිනිදැල් මත ඉඳලා බඩකට එන්නේ. එහෙයි. පෙරේත ලෝකේ කෑමක් නැතුව අවුරුදු ලක්ෂ ගාණක් ඉඳලා බඩකට එන්නේ. එහෙමයි. මනුස්ස ලෝකේ හරි කොහේ හරි ලෝකෙක දුක් විඳින්න බඩකට එන්නේ. ආපු ගම මේක මොන වරදක් කළාටද මේ ආපහු මේ මනුස්සයාට එන්න දෙන්නේ නැහැ ඒ නිසා මේ S2 ඇරලා ඒ මනුස්සයාට S2ක් දුන්නොත් ඒ S2කින් සෑයවල් දකි, බෝධිවල් දකි, සංගයා දකි. ඒ එන මනුස්සයාට කන් දෙකෙන් බුදුබණ අහයි, සත්පුරුෂ ධර්මය අහයි. මේ ඇස් වලින් ධර්මයේ කියවයි. සමානට මහාන වෙන්න එන අය ඉන්න පුළුවන්. ඒ ඔක්කොම වෙනසීමේ පාපයේ ගර්භාෂය උපත් පාලනය කරන අයට ඊළඟට මේ ගබ්සා කරන අයට යම් විදියට කර්ම බලපානවා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ මේ මහත්යා 1960 මම මේ අද මට මේ ලැබිච්ච තොරතුරු ටිකක් මම මේ කියන්නේ 1965න් පස්සේ පුංචි පවුල රත්තරන් කියන්නේ රේඩියෝ එකේ හැම වෙලාවෙම යනවලු. එහෙමයි ඊට පස්සේ රජයෙන් දාන මහන්තයා ඒ කාලේ ඒ කාලේ ඉන්න මිනිස්සු මේවා දන්නවා. කොල්ලෙක් මේ සැත්කමක් කරලා මේ උපත් පාලනය කරගත්තොත් නහරේ කපාගෙන ඇතුලේ මේ ඒකට රුපියල් 500ක් දෙනවා. ඒ කියන්නේ අද කාලේ හැටියට රුපියල් 50000කට වැඩි. එහෙමයි. 1960 ගණන් වල රුපියල් 500 කියන්නේ අද කාලේ රුපියල් 50000ට වැඩි. මේ තරුණ කොල්ලෝ ටික ගිහිල්ලා නහරේ කපාගෙන තියෙනවනේ මහත්තයා රුපියල් 500ට. එහෙමයි ස්වාමී. පුංචි පවුල රත්තරන්. එහෙමයි. එතකොට උන්ගෙන් අනාගතේ බිහි වෙන දරු පරම්පරාව නැති වෙනවනේ. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ ජාතිය හිතුවේ නැහැ. සිංහල වංශය ගැන හිතුවේ නැහැ. ජාතිය හිතුවේ නැහැ. ඉපදෙන එකාගේ සසර ගමන ගැන හිතුවේ නැහැ. කලින්ම නහරේ කපා ගත්තා. මේ වගේ විනාශයක් වෙලා ඊට පස්සේ උපත් පාලන ගන්න උපකරණ ඔය පොඩි පොඩි උපකරණ කඩවල් වල හැම කඩේකම විකුණන්න තිබිලා පොඩි මුදලකට. එතකොට කොල්ලෝ ටික වල්කමටයි ඊවලන් ඒ ඒ වගේම සල්ලි නැති ප්‍රශ්න ඉදිරියේ කොල්ලෝ රුපියල් 500 ගන්න නහරේ කපා ගත්තා. ඊළඟට මේ 1960 ගණන් වල වෙච්ච දේවල් 65න් පස්සේ ඊට පස්සේ තමයි කඩවල වල පොඩි පෙට්ටියක දාලා අර නම ගහලා තියෙනවා පොඩි මුදලකට ගන්න පුළුවන්. ඒ පැත්තෙන් දරුවෝ ටික වෙනස් වුණා. මේ අවුරුදු දශක ගණනාවක කුමන්ත්‍රණයකින් අද සිංහලයා දුක් විඳිනවා. මේ පණ ඇදි ඇද පණ ඇද ඇද බලාගෙන ඉන්නවා. ඒකනේ දැන් අර අර සින්දුවක තියෙන්නේ අර බිම්බරක් සෙනඟ ගැවසෝන ඡන්ද ඉරහඳ පවා ඉපදුන බිම්බරක් සෙනඟ ඉපදුන මේ මේ මේ මනරම් මාලිගාවට මොකක්ද උනේ කියලා නේද රුක්දේවියෝ රුක්දේවියෝ බිමට වැටිලා හති ඇද ඇද බලාගෙන ඉන්නවා කියලා නේද ඒ නිසා සින්දුවකුත් අහනකොට පොඩ්ඩක් ඒකේ අර්ථයත් අහන්න අවසරයි ස්වාමී ඒක තමයි මහන්තය. එතකොට මේ මිනිස්සු කරන කර්ම දැන් අර බලන්න මුගලන් මහරහතන් වහන්සේ වගේ උත්මයෙකුට ඒ කර්මය තමා කරා පැමිණෙද්දී ඉරිදීෙන් ඒක වළක්වා ගන්න බැරි වුණා. එහෙමයි ස්වාමී. මහා තීරිදී මුගලන් මහරහතන් වහන්සේට මහ පොළොව අනිත් පැත්තට දාලා පොළොව ඇතුලේ තියෙන රසය ගන්න පුළුවන්. එහෙමයි. මහා මේරු පර්වතය අල්ලගෙන පෘථුවිය ඒක උඩ තියලා කුඩයක් වගේ ඔලුවට අල්ලගෙන යන්න පුළුවන්. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේට මේ පෘථුවිය පැදුරක් වගේ දිගාරින්න පුළුවන්. එහෙමයි ස්වාමී. මුගලන් මහරහතන් වහන්සේ මහපොට ඇඟිල්ලෙන් කුළු ගෙවල් 1000ක් සහිත වෛජයන්ත ප්‍රාසාදයේ මහපොට ඇඟිල්ලෙන් ඔලවන්න පුළුවන්. එහෙමයි ස්වාමී. වෛජයන්ත ප්‍රාසාදයේ මහපොට ඇඟිල්ලෙන් ඔලවනවා කියනකොට මිනිසුන්ට තේරෙන්නේ නැති නිසා සාමාන්‍ය දෙයක් වගේ. මහත්යා ශග්දි බින්දු පිඹින හග්ගෙඩිය රියන් 80යි. රුවන් 80 කියන්නේ රුවන්වැලි සෑයේ උසයි හග්ගෙඩිය. රුවන්වැලි සෑයේ උස හග්ගෙඩියක් පිඹින ශග්දෙවිඳු කොහමද? ඒ සද්දෙමිඳු ඉන්න මාලිගාව කොහොමද? එහෙව් විශාල මාලිගාවේ තට්ටු 1000ක විතර මාලිගාව කොහොමද? එහෙව් මාලිගාව මහපොට ඇඟිල්ලෙන් ඔලවනවා කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිය කොහොමද? එහෙමයි ස්වාමී. නේද? ඊළඟ නන්දෝපනන්ද দমনය. ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේගේ මහා ත්‍රිදි තේජසටවත් කර්ම විපාකයේ වරක්වන්න බැරි නම් මේ සාමාන්‍ය මිනිසු ගෙවල් වල මේ මිනිසුන්ට කර්ම විපාක વિષය මෙච්චර කර්මය ගැන අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රද්ධාවට හානි නොවෙන්න. නැත්නම් එයා බලවත්ව කර්ම විපාකයෙන් විඳවද්දී පිරිත් කියනවා. එහෙමයි. ඒතකොට පිරිත් වලින් පිහිටෙන්නේ නැතිකොට ඔහුට අර පිරිත ගැන තියෙන මේ විශ්වාසය නැතිලා යනවා. එහෙමයි ස්වාමීන්. තවත් එතකොට අනර්ථයක් නේද ස්වාමීන් සිද්ධ. තවත් අනර්ථයක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ගැන අපි චුට්ටක් මේව වෙන්න ඕන. එතකොට දැන් අද කාලේ මිනිස්සු බලනකොට අර අපි ඉස්සෙල්ලා අර දරුවෝ ගැන ප්‍රශ්නේ කිව්වා වගේ අර මේ මේක දශක ගණනාවක ඉඳලා මේ විනාශය එනවා. ඒතට ඒ විනාශය කරන අයට නම් ආයේ මනුෂ්‍ය ජීවිතයක් නෑ. එහෙමයි. ස්වාමීනි, මේ කර්ම විපාක බලවත් වේදෙනකොට මේවා අපටමයි වෙන්නේ. මොකද අපි ධාර්මිකව හිටියත් අපිට මේ දේ වෙන්නේ කියලා සමහර දැන් මහත්මයා මෙහෙම හිතන්නකෝ හැම වෙලාවෙම කියන දුප්පත් මිනිස්යාමයි බැට කන්නේ දුප්පත් මිනිස්යාමයි බැට කන්නේ පොහොසත් මිනිහට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපිත් කියනවනේ නමුත් මහත්මයා දුප්පත් වෙලා උපදින්නේම කර්මයන් නිසානේ එහෙමයි ඒ කර්මයෙන් මේ මිනිස්යා විඳවන්නේ එහෙමයි පෝසත් වෙලා උපදින්නේම සංසාරයේ යම්කිසි පුණ්‍ය ශක්තියක් බලවත් වෙලානේ ඒ නිසාම මේ මිනිස්යාට ලැබෙන්නේ නේද? ඇත්තටම අපි පෝසතාට ලැබෙන්නේ දුප්පතාටමයි නොලැබෙන්නේ කියන එකෙන් අපි කර්මයමයි අවිශ්වාස කරන්නේ. එහෙමයි ස්වාමී. ස්වාමීනි මේ පරිද්දෙන් බලවත්ව අපිට කර්ම විපාක වලින් නේදෙන පීඩා බලවත්වත් එතනදී අපි දේවාල සුබනිමිති මේවා පස්සේ යන්නේ නැතුව දැන් මරණතේ දේවාල වලට සහ දිෂ්ටි ජාලා ඕවත් එක්ක සම්බන්ධ වීමෙන් ඇත්තටම අපි ඒවත් එක්ක තරහ නැහැ. ඒ වගේ තියෙන ස්වභාවය දකිනවා. අම්මෝ සමහර තැන්වල මේ භූතය මහා පොළොවේ තියලා වගේ ඒවට කටයුතු කරන්නේ. විසඳුනොත් හම්බ වෙනවා. විසඳුන් නැතුව නෙවෙයි. විසඳුනොත් හම්බ වෙනවා. නමුත් එයා ඒ ඒ ඒවත් එක්ක සම්බන්ධ වීම නොපෙනෙන ලෝකෙත් එක්ක ඇති වෙන සම්බන්ධතා ඔවුන් ලේසියෙන් අත්හරින්නේ නැහැ තමන්ගෙන් උදව්වක් ගත්ත කෙනා. එහෙමයි. හරි භයානක තැන ඒක. ඊළඟට තමයි සමහර අය නපුරු තැනක අර මහත්ය මේ අර මිනිසුන්ගේ චිත්ත සංකල්පන මම ආයෙත් හින්දුවක් ගැන කියන්නම්. <laughs> අවශ්‍යයි. හරිද? අර මොකද්ද කුකුලා මගේ කුකුලා නැසු එකා කියන්නේ. කියලා කතරගම තියන්නේ කියනවා මගේ කුකුලා නැති වුණා. මේ ඔබ වහන්සේගේ කොඩියේ තිබ්බ ලාංඡනේ කුකුල් ලාංඡනේ නැති කළා මේක. ඒ නිසා මේක අනන් නැති බංගස්ථාන කරලා දාන්න ඕනේ ඊළඟ බදාදා ඉන්න කලින්. එහෙම වුණාට පස්සේ මං මෙච්චර ගාණක් පයින් ඇවිල්ලා හිඟාකකා මේ මේ තුටු පඳුරු අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේට පුදලා බඩගගා වැඳලා රත්තරණින් කුකුලෙත් දෙන්නම් විදියෙන් කුකුලෙත් දෙන්නම් රත්තරණින් ඔබ වහන්සේගේ රූපය හදන්නම් කිකියා කන්ලව් කරන විදිය සමාජ අදහසක් නේ ගීතයකට ආවේ. ඒකට මහත්තයා මං කල්පනා කරේ ඒක මම මේ වාහනේ ගියනකොට මට ඇහුනේ මම කල්පනා කළේ මිනිස්යාට පරිගැනීමේ චේතනාව එද්දී ලාභ පාඩු එක බලන්නේ. දැන් කුකුල ඔච්චර වටිනවද? නැහැ ස්වාමීන්. එහේ. සමහරට එයා දවසක් කුලි වැඩ කළා නම් කුකුලෙක් ගන්න සල්ලි එයාට හම්බ වෙනවා. නමුත් මෙයා දවස් ගාණක් හිඟා කාලා රත්තරණින් කුකුලෙක්, රිදියෙන් කුකුලෙක්, රන්රුවක් දිදි මේ මිනිස්යාට කුකුල නැති වෙච්ච එක නෙමෙයි ඕන්නේ. සතුරාගෙන් පරිගන්න. එහෙමයි ස්වාමීන්. ඒතර පරිගන්න චේතනාවෙන් අනිත්යට දුක් දෙන චේතනාවෙන් කොච්චර කර්ම ගොඩක් රැස් වෙනවද? ඒ නිසා මේ ගොඩාක් මේ මිනිසුන්ගේ මේ මේ තැන් තැන් වලට යෑමත් එක්ක ගොඩාක් කර්ම. ඊළඟට තමයි ඕවට අරකගේ කකුල මිරිකපම් මේක කකුල කඩපම් මේක බෙල්ල කඩාපම් අරක මරාපම් අරක නැති කරපම් ටිකනේ කියන්නේ කියලා මිනිස්සු. ඒකට ඒ වගේ දේ සම්බන්ධ වෙන භූතයන්ට රැස් වෙන කර්මයි. භූතයන්ට රැස් වෙන කර්මයි. ඉස්සර මහත්තයා ඔය වාගේ අධර්ම වැඩ කරන නපුරු වෛර මිනිසුන්ට සපෝට් එකක් දෙන දෙවියෙක් හිටියා. එහෙමයි. ඒ ඒ මේ දිව්‍ය ලෝකේ ඔහුට අධර්ම දේව මේක හොඳ දෙවියෙක් නෙවෙයි කියලා රාවයක් පැතිරුණා. ඊට පස්සේ හොඳ වැඩ කරන කුසල් වැඩ කරන මිනිසුන්ට සපෝට් කරන්නත් දෙවි කෙනෙක් හිටියා. ඔහුටත් මේ දෙවියා නම් හරියට පින් කරන්න උදව් කරනවා ධම්මදේව කියලා නමක් පැතිරුණා. ඉතින් ඒ අධර්ම දෙවියා රාගෙන් ඉන්න මිනිසුන්ට සපෝට් කරනවා, ඇවුසන්ට ගෑනු වශී කරලා දෙනවා, ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ මේ පෘථුවියේ මේ අධර්ම දෙවිය සැරිසැරුවා. මේක සිද්ධ වෙච්ච එකක්. එහෙමයි සාම. ධර්ම දෙවියා පව් වලින් වළකින්න හොඳ දේවල් කරන්න, කුසල් කරන්න වැඩක් මේ මේ සපෝට් කළා, උදව් කර කර ගියා. ඉතින් ඔහොම දවසක් ඔය ලෝකචාරිකාවේ මේ දෙවිවරු දෙන්න යනකොට ධර්ම දෙවියයි අධර්ම දෙවියයි එකපාරට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාට පස්සේ අර ධර්මදේවියා කියනවා මේ මේ මේ ඔබ අයින් වෙන්න මේ මාවතෙන්. මගේ මාවතේ මට ඍජුව යන්න දෙන්න. ඊට පස්සේ කියනවා එහෙම කොහොමද කියනවා කරන්නේ? ඔහේ කවුද ඇහුවා මගේ පාර? දැන් අන්න අරු ගෙන හැටි. ඔහේ කවුද ඇහුවා මේ පාර මගෙන් අයින් කරන්න. ඊට පස්සේ කිව්වා මම ධර්මානුකූලයි. ඔබ අධර්මානුකූලයි. මේ ලෝකේ වැඩිහිටි ධර්මයේ කිව්වා. ශ්‍රේෂ්ඨ තැනට දීපන් කියලා කිව්වා. ඊට පස්සේ කොහොම මේ ඔයගේ ඔය කතාව ඕනේ නැහැ. ඔය නම් යුද්ධෙට වරෙන් මාත් එක්ක කිව්වා. එහෙමයි. ධර්ම දෙවියන්ට තිබ්බා කියනවා දිව්‍ය ශක්තිය අර අධර්ම දෙවියා අලු කළා දාන්න දිව්‍ය ශක්තියක් තිබ්බා කියනවා. ඒ ධර්මයටම ගරු කරන නිසා එහෙනම් ඔබ ඵලයන් කියලා අයින් වුණා කියනවා. අර මාවතෙන් අයින් වුණා කියනවා. යම් වෙලාවක අධර්ම දෙවියා අර ධර්ම දෙවියාව පහු කරගෙන මේ මාවතේ පොඩ්ඩක් හරි මෙහෙම වුණාද ආන්න එහෙම මං ඇරෙනකොටම ඒ ඔහුගේ රතේ අනිත් පැත්ත හැරිලා පොළොවට වැදිලා මහ පොළොව දෙබෑ වෙලා නිරී ගියා කියනවා. පින්වත් මහණෙනි ඒ කාලේ අධර්ම දෙවියා වෙලා ඉපදිලා හිටියේ දේවදත්ත කියෝ. ධර්ම දෙවියා වෙලා ඉපදිලා හිටියේ බෝධිසත්වය කිව්වා. දේවදත්ත නිරේ මේ පොළොව පලාගෙන යන්නේ සසර පුරුද්දටත් එක්ක කිව්වා. ඒ කාලෙත් පොළොව පලාගෙන ගියා කිව්වා. ඒතකොට දැන් මේ මේ වගේ තැන්වලදී බලන්න අර Tamanට දැන් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි ධර්මයට සපෝට් කරන බලවේගයක් තියෙනවා, අධර්මයට සපෝට් කරන බලවේගයක් තියෙනවා. ඒ වගේ තමයි ඊළඟට තමයි ධර්මානුකූල කෙනා අධර්මයෙන් Tamanට එක දිගටම වදිද්දී ධර්මානුකූල කෙනා කරන්න ඕනේ පසුබහින එක. එහෙමයි ස්වාමීනි. තවදුරටත් ඉස්මතු නොවේ දැන් අපිට එක දිගටම කෙනෙක් එක දිගටම හෝනියම් කරනවා කරනවා කරනවා කියලා හිතන්න බයිනවා බයිනවා බයිනවා නින්දා කරනවා නින්දා කරනවා යම් ආරක්ෂාවක් Taman ගන්න ඕන ඉස්සෙල්ලා තර දෙවිය කරුණු කිව්වනේ ඊට පස්සේ එන පොට හොඳ නැත්තම් හොඳම දේ තමයි පසුබහින එක ඒ වගේ තමයි Tamanගේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා විසඳුමක් නැත්තම් පසුබහින්න පසුබහිනවා කියලා කියන්නේ ඒකට විසඳුමක් හොයන්න නැතුව ඉන්නවා කාලයට බාර දෙනවා. ඒ වෙලාවේ අධර්මානුකූල බලවේගයේ පසුබිම. එහේ ස්වාමීනි. මේ ලෝකේ ස්වභාවය. එහේ. ඒ නිසා ඒ කාරණා ඒ විදිහට ගන්න ඕන. එතකොට ඒ නිසා මහත්තයා මේ ලෝකයේ තියෙන ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටි කියන එක වළක්වන්න බෑ. මෙහෙම යන් දෙපාකුවට එහෙම යන්නේ නැතුව ඉන්නේ නෑ. කවුද අහන්නේ ඒවා? ප්‍රඥාවම එන්න ඕන. නුවණම එන්න ඕන. කරුණු කාරණා තේරෙන්නම ඕන. භයානක බව තේරෙන්නම ඕන. එතකොටයි ඒ කෙනෙක් මේකෙන් වළකින්නේ. දැන් මනුස්ස ජීවිතේ මෙච්චර වටිනවනේ මහත්තයා කොච්චර දුර්ලභද මිනිස්සෙක් වෙන්නේ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා දකින්නවනේ මේ මේ මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ බොහොම කලාතුරකින් කියලා. එතකොට මහත්තයා මේ මිනිස්සු අවියාවද අතට අරන් කා කොටා ගන්නකොට මනුෂයා මනුෂයාම විනාශ කරගන්නකොට මනුෂයා මනුෂයාම වඳ කරගන්නකොට මනුෂයා මනුෂයාම પરම්පරාව බෝ කරන්නේ නැති වෙනකොට ඇයි ජීවත් වෙන්න තවත් මිනිසෙකුට දෙන්නේ නැහනේ සමහරවිට ඇත්තටම දරුවෙක් හැදුවොත් මහතේ අද කාලේ දරු සම්පත්තිය හැදුවොත් දෙමව්පියන්ටගේ ජීවිතේ දෝෂ වැරදි තියෙන්න පුළුවන් දරුවා හොඳ දැනකට යන්න පුළුවන් දැන් ඔයාලට මතකද මීට කලින් අපි මේ මිලින්ද ප්‍රශ්නේම කාරණාවක් තිබ්බා පරාජිකා ප්‍රශ්නේදී සුදින්න හාමුදුරුව පළවෙනි ශිල්පදේ කැඩුවානේ එහෙමයි ස්වාමී. ඒතකොට සුදින්න හාමුදුරුව විනාශ වුණානේ. නමුත් ඒ ඉපදිච්ච දරුවා රහත් වුණානේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. ඒ නිසා කසාද බඳින්නේ බේබද්දෙක් වෙන්න පුළුවන්, සල්ලාලියෙක් වෙන්න පුළුවන්. නමුත් එයාලා දරු પરම්පරාවක් හැදුවොත් එහෙම ඒ දරුවෝ අතර සොඳුරු දරුවෝ ඉපදෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන් නේද අර ඔබ වහන්සේ කලින් පෙන්වා දුන්න පරිද්දෙන් පුතාට මහසෑය පෙන්වන්න ජය මහඳුර වන්දනා කරන්න සංඝරත්නය වන්දනා කරනවා. ඇත්තටම නිරේ ඉඳලා කල්ප ගණන් දුක් විඳින ආපු කෙනෙක් මව කුසගෙන් බිහි වෙලා මොහොතක් රුවන් අලිසෑය වැඳලා සාදු කිව්වත් ඒක මදිද? එහෙමයි ස්වාමීනි. අවශ්‍යයි. සංඝයා දැකලා වැඳොත් මදිද? එහෙයි. එක පිරිතක් හරි ඔය සවම්පත් වලට ඇහුනොත් මදිද? නිරේ ඉඳලා ආපු සත්වය. ඒක නැති කරනවනේ මේ මේ මේ ගැප් විනාශ කළානේ. ඉතින් ඒ නිසා මේවා කල්පනා කරන්න ඕනේ ඉතින්. මේවා කල්පනා කළේ නැත්නම් විඳවන්නේ අනාගත පරපුරව. අපි කර්මයේ විසින් විඳවනවා අනාගත පරපුර ස්වභාවිකව විඳවනවා. ඒ නිසා මේ පවු රැස් කරගන්න නැතුව මේ මනුස්සයා ධර්මානුකූලව මේ රටත් ජාතියත් ආගමත් බේරගෙන ඒ සඳහා සිත ප්‍රාර්ථනා කරමින් වාසය කරන්න කාලය ඇවිල්ලා. අවසරයි ස්වාමීනි. අද දවසේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර